අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ පූජ්‍යපාද මොණරාගල කවිශ්වර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේ මාතෘකාවී ඇත්තේ ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. Thank you. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති ශ්‍රද්ධා සම්පන්න කාර්මික බෞද්ධ පින්නතනේ මෙම දේශනේ මූලාශ්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්තක වග්ගයේ ගිරිමානන්ද සූත්‍රයයි. මොකක්ද මූලාශ්‍රය? අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්තක වග්ගයේ ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද කියන්නේ බුද්ධ කාලයේ වැඩ සිටිය මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ ඊටමත් අසනීපව දුක්ඛිතව වැඩ ඉන්න වෙලාවක තමයි මෙන්න මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුණි. භාග්‍යවත් ලෞතර බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ රෝගාබාධව දුකකට පැමිණිලා සිටියා. එය එසේ මෙසේ රෝගයක් නෙවේ. ඊතා දැඩිව ඇති වුණු රෝගයක්. ඒ බව සූත්‍රයේ මෙන්න මේ ආකාරයෙන් දක්වනවා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කරලා ගිරිමානන්ද රහතන් වහන්සේගේ රෝගාබාධය දැනුම් දෙනවා. දැනුම් දීලා උන්වහන්සේ ඊතා දැඩිසේ ගිලන්ව ඉන්න නිසා බුදු පියාණන් වහන්සේ වැඩම කරලා ආශිර්වාද කරන්න කියලත් පවසනවා. එවිට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා. සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ උපසංකමිත්වා දස සංඥා වාසෙය්‍යාසි ආනන්දය ගිරිමානන්ද භික්ෂුව කරා ගොස් දස සංඥාවන් දේශනා කරන්න. මේ දස සංඥාවන් ඇසුවට පස්සේ ගිරිමානන්ද රහතන් වහන්සේගේ රෝගාබාධය සුවගේ සංසිඳන බවත් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට පවසනවා. අද වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ රෝගීන් ලෙසයි. මිනිසුන්ට විවිධ විවිධ ලෙඩ රෝග හැදිලා. සමහර ලෙඩ රෝගවල නම් පවා අලුයි. එතෙන් මිනිස්සු හම්බ කරන මුදල් වලින් වැඩි හරියක්ම වියදම් කරන්නේ වෛද්‍යවරුන්ට එහෙමත් නැත්නම් ඖෂධ වලට මේ හැදෙන ලෙඩ රෝග වලින් බොහෝමයක් මානසික සුවය හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් සුව කර ගන්නට පුළුවන් එක්ව පාලනය කර ගන්නට පුළුවන් අපට හැදෙන ලෙඩ රෝග සුව කරගන්න පුළුවන් පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සූත්‍රය උගන්වලා තියෙන්නේ මම ඒ ක්‍රමය එකින් එක පැහැදිලි කරලා දෙන්නම් පින්නතුන් ඊතා හොඳින් ශ්‍රවණය කරලා මතක තියාගන්න. පින්නතුනි මේ සූත්‍රය සඳහන් වෙන්නේ සංඥා 10ක් ගැනයි. සංඥා කියන pāli වචනයේ සරලම තේරුම තමයි හඳුනා ගැනීම. එහෙමත් නැත්නම් ප්‍රත්‍යක්ෂය කියලත් කියනවා. ඒ සංඥා 10 නම් තමයි මම මුලින්ම මාත්‍රිකා පාඩයට දේශනා කළේ. පළවෙනි සංඥාව තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. එනම් අනිත්‍ය සංඥාව. දෙවැනි සංඥාව අනාත්ම සංඥාව. එනම් අනාත්ම සංඥාව. තුන්වැන්න අසුභ සංඥා. එනම් අසුභ සංඥාව. හතර ආදීනව සංඥා එනම් ආදීනව සංඥාව පහ පහන සංඥා එනම් ප්‍රහීන සංඥාව හය විරාග සංඥා එනම් විරාග සංඥාව හත නිරෝධ සංඥා එනම් නිරෝධ සංඥාව අට සබ්බ ලෝකේ අනබි රත සංඥා සියලු ලෝකේ නොඇලෙන සංඥාව නවය සබ්බ සංකාරේසු අනිච්ච සංඥා සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව අවසාන සංඥාව තමයි ආනාපාන සතිය එනම් ආනාපාන සතියයි. දැන් මේ සංඥා 10 වඩන ආකාරය අපි හඳුනා ගනිමු. පළවෙනි සංඥාව තමයි පින්නතුනේ අනිච්ච සංඥා කියලා කියන්නේ. අනිච්ච කියන පාලි වචනයේ සරලම තේරුම තමයි වෙනස් වෙන ස්වභාවය. එහෙමත් නැත්නම් ස්ථීර නැති බව. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇති අස්තීර බව එහෙමත් නැත්නම් වෙනස් වෙන බව හඳුනාගෙන වටහා ගැනීම තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. පෙන්නතුනි මේ අනිත්‍ය සංඥාව වැඩිම සඳහා නිදහස් පරිසරයක් තෝරා ගන්නට ඕනේ. සූත්‍රය නම් සඳහන් වෙන්නේ ආරණ්‍යයක්. එහෙමත් නැත්නම් ගස් සෙවණක්. එහෙමත් නැත්නම් හිස් අවකාශයක් කියන මෙන්න මේ වගේ නිදහස් තැනක ඉඳලා පළමු පියවර රූපයේ ඇති අනිත්‍යතාව සිහි කරන්නට වන. එය හොඳින් වටහා ගන්නට වන. පසුව භාවනාවක් ලෙස වඩන්නට වන. දෙවැනි පියවර වේදනාවේ එනම් බිඳිනු ලබන දේවල් වල ඇති අනිත්‍යතාවය සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. තුන්වෙනි පියවර සංඥාවේ එනම් හඳුනා ගැනීමේ දේවල් වල ඇති අනිත්‍යතාවය සිහි කරන්නට ඕන. එය හඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. හතරවන පියවර තමයි සංස්කාරයේ එනම් රැස් කරගන්නා දේවල් දේවල් වල ඇති අනිත්‍යතාවය සිහි කරන්නට ඕන. එය හදින් වටහා ගන්නට ඕන. පස්ව භාවනාවක් වශයෙන් වඩන්නට ඕන. පස්වන පියවර විඥානයේ එනම් දැනගන්නා දේවල් වල ඇති අනිත්‍යතාව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් වශයෙන් වඩන්නට ඕන. කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ වෙනස් වෙන බව එහෙමත් නැත්නම් ස්ථිරත්වයක් නැති බව වටහා ගැනීම තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ දෙවැනි සංඥාව තමයි පින්නතුනි අනත්ත් සංඥා කියලා කියන්නේ. අනත්ත් කියන pāli වචනයේ සරලම තේරුම තමයි ආත්මයක් තමා යන හැඟීමක් නැහැ කියන එකයි. කෙටියෙන්ම කියනවා නම් මමය මාගේය කියලා කිසිම දෙයක් නැහැ කියන එකයි. ඇස කන නාසය දිව ශරීරය යන ආධ්‍යාත්මික ආයතන පහත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතන පහත් මමය මාගේ යනු ආත්මීය අයිතියක් නොමැති බව වටහා ගැනීම තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. වෙනතනි මේ අනාත්ම සංඥා වැඩිම සඳහාත් නිදහස් පරිසරයක් තෝරා ගන්නට ඕන. සූත්‍රේ නම් දැක්වෙන්නේ ආරණ්‍යයක්. එහෙමත් නැත්නම් ගස් සෙවණක්. එහෙමත් නැත්නම් හිස් අවකාශයක්. මෙන්න මේ වගේ නිදහස් තැනක ඉඳලා පළමු පියවර ඇසේ හා රූපයේ ඇති අනාත්ම බව සිහි කරන්නට ඕනේ. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. දෙවන පියවර කනේ හා ශබ්දයේ ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. තුන්වන පියවර නාසයෙහි හා ගන්ධයෙහි ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පස්ව භාවනාවක් ලෙස වඩන්නට ඕන. හතරවෙනි පියවර දිවෙහි හා රසෙහි ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් වශයෙන් මෙනෙහි කරන්නට ඕන. පස්සන පියවර ශරීරයේ හා ස්පර්ශයේ ඇති අනාත්ම බව සිහි කරන්නට ඕන. එය හොඳින් වටහා ගන්නට ඕන. පසුව භාවනාවක් ලෙස වඩන්නට ඕන. කැටියෙන්ම කියනවා නම් මෙන්න මේ ආධ්‍යාත්මික හා බාහිර ආයතන මමය මාගේ යන ආත්මීය බවක් නොමැති බව වටහා ගැනීම තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. තුන්වෙනි සංඥාව තමයි අසුබ සංඥා කියලා කියන්නේ. අසුබ කියලා කියන්නේ සුබ බවක් නැහැ කියන එකයි. පාතලයෙන් උඩ සිට එසකෙස් දක්වා ඇති අපේ මේ ශරීරයෙහි කිසිදු සුබ ලකුණක් නැහැ. ඇත්තේ අසුභයක්ම විතරයි කියලා වටහා ගන්න එක තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. අපේ මේ ශරීරය නොඑක් නොඑක් අසුචි වලින් පිරී පවතිනවා. එන්න ඒ වගේ කොටස් 32ක් බුදු පියාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. දෙතිස් කුණප කියන්නේ එන්න ඒ වාටයි. මේ දෙතිස් කුණපයන්ගේ අසුභ බව වටහා ගැනීම තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. හතරවෙනි සංඥාව තමයි පින්නතනේ ආදීනව සංඥාව කියලා කියන්නේ. මේ ශරීරයේ බොහෝ ලෙඩ රෝග හට ගන්නවා. ඒ නිසා මේ ශරීරය දුක් ගොඩක්. මෙන්න මේ ලෙඩ රෝග හා ඒ වයින් ඇතිවන දුක් සහගත බව වටහා ගැනීම තමයි ආදීනව සංඥා කියලා කියන්නේ. පස්වෙනි සංඥාව තමයි පහාන සංඥා කියලා කියන්නේ. පහාන සංඥා කියලා කියන්නේ ප්‍රහීණය කිරීම. අපට කාමසිතවිලි උපදිනවා. ඒ වෙලාවට උපන් කාම සිතුවිලි නොඉවසන්නට ඕන. දුරු කරන්නට ඕන. අවසන් කරන්නට ඕන. නැත්තටම නැති කරන්නට ඕන. අපට තවත් සමහර වෙලාවට ව්‍යාපාද සිතුවිලි උපදිනවා. ඒ වෙලාවට උපන් ව්‍යාපාද සිතුවිලි නොඉවසන්නට ඕන. දුරු කරන්නට ඕන. අවසන් කරන්නට ඕන. නැත්තටම නැති කරන්නට ඕන. තවත් සමහර වෙලාවට අපට විහිංසා සිතුවිලි උපදිනවා. ඒ වෙලාවට උපන් විහිංසා සිතුවිලි නොඉවසන්නට ඕන. දුරු කරන්නට ඕන. අවසන් කරන්නට ඕන. නැත්තටම නැති කරන්නට ඕන. කෙටියෙන්ම කියනවා නම් උපදින උපදින පවිතු අකුසල් සිතුවිල්ලක් පාසාම නැත්තටම නැති කරන්නට ඕන. මෙසේ කාම ව්‍යාපාද විහිංසා කියන පවිතු අකුසල් සිතුවිලි නැත්තටම නැති කිරීමට තමයි ප්‍රහීන සංඥා ව කියලා කියන්නේ. ඊළඟ සංඥාව තමයි පින්නතනි විරාග සංඥා කියලා කියන්නේ. සියලු සංස්කාරයන් ජය නැති කිරීමක් වෙනවද සියලු උපාදීන්ගේ නැති කිරීමක් වෙනවද තෘෂ්ණාව ඡය කිරීමක් වෙනවද විරාගයක් නිර්වාණයක් වේනම් එය ශාන්තයි ප්‍රණීතයි කියා හඳුනාගන්නේ නම් ඒකට තමයි විරාග සංඥාව කියලා කියන්නේ. හත්වෙනි සංඥාව තමයි පින්නතනි නිරෝධ සංඥා කියලා කියන්නේ. සියලු සංස්කාරයන්ගේ සමතයක් වේද සියලු උපදීන්ගේ දුරු කිරීමක් වේද තෘෂ්ණාව ඡය කිරීමක් වේද. නිරෝධයක් නිර්වාණයක් වේනම් එය ශාන්තයි ප්‍රණීතයි කියලා හඳුනා ගන්නව නම් එන්න ඒකට තමයි නිරෝධ සංඥා කියලා කියන්නේ. අටවෙනි සංඥාව තමයි සබ්බ ලෝකේ අනබි රත සංඥා කියලා කියන්නේ. සියලු ලෝකයේ නොඇලෙන සංඥාව. සියලු ලෝකය හා බැඳී පැවති තියෙන තෘෂ්ණා මාන දෘෂ්ටි ඇද්ද ඒවා සියල්ලම දුරු කරලා ඒ වාගේ ඇලී ගැලී නොසිටීම සියලු ලෝකයේ නොඇලෙන සංඥාව ලෙස පෙන්වා දෙනවා. නවවැනි සංඥාව තමයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා කියන්නේ. මේ ලෝකයේ තියෙන හේතුඵල ධර්මයන්ගේ ධර්මයන්ගෙන් හටගන්නා වූ සංස්කාරයන්හි කලකිරෙනවද ඒ සංස්කාරයන් පිළිකුල් කරනවද ඒ සංස්කාරයන් පිළිබඳව ලැජ්ජා වෙනවද එය සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව කියලා පෙන්වා දෙනවා. දහවෙනි සංඥාව තමයි ආනාපාන සතිය. එනම් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය හෙවත් හුස්ම ඉහළට ගැනීම හා පහළට දැමීමේ සිහි කල්පනාවයි. ඒ අනුව සිත පිහිටුවා ගැනීමයි. පෙනතනේ ආනන්ද හාමුදුරුව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් මෙන්න මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා දේශනා කරනවා මේ දේශනාව අහලා ඉවර වෙනවත් සමගම ගිරිමානන්ද හාමුදුරුවන්ගේ සියලු ලෙඩ රෝග සුවයටපත් වෙනවා. ඒ මොකක් නිසාද පින්නතෙනි? උන්වහන්සේ මෙන්න මේ දස සංඥා වඩලා ඇති රහතන් වහන්සේ නමක් නිසා. අපි මේ දස සංඥා වඩා නැති නිසා අසු පමණින්ම අපගේ ලෙඩ රෝග සුව වෙන්නේ නැහැ. අපි කල යුත්තේ මොකක්ද එහෙනම් පින්නතුනි? මෙන්න මේ සංඥා 10 එකින් එක ඉගෙනගෙන පිළිවෙලින් එකින් එක වැඩිමයි. එවිට කාලයක් ගත වෙනකොට අපට ලෙඩ රෝග වලින් සුවයක් ලබා ගන්නට පුළුවන් වේවි. එහෙනම් පින්නතනේ අද දේශනා කරන්නට යෙදුණු මේ කිරිමානන්ද සූත්‍රය චිත්‍රය ඔබගේ ජීවිතයට එකතු කරගෙන ලෙඩ රෝග වලින් සුවයක් සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන් වේවි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව සාධනාදයක් පවත්වන්න අයන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්ති ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්ති දේශනම් ආකාසත්තා චබම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු සුපින්නතුනි ගිරිමානන්ද සූත්‍රයේ ඇසුර කොටගන්මින් අද නියුතුම් වූ ධර්මානුශාසනා අපැවතු දේශකයන්න් වහන්සේ බණපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ පූජ්‍යපාද මොණරාගල කවිශ්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පින්තුනි අපටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි